දේශනාව දේශකයන්න් වහන්සේ මේරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද තල්ගමුවේ සුදීරානන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ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 කතංච භික්ඛවේ භික්ඛෝ ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානක්ඛන්දේසු ඉද භික්ඛවේ භික්ඛෝ ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ ඉති වේදනා ඉති වේදනාය සමුදයෝ ඉති වේදනාය අත්ංගමෝ ඉති සංඥා ඉති සංඥාය සමුදයෝ ඉති සංඥාය අත්ංගමෝ ඉති සංඛාරා ඉති සංඛාරාණං සමුදයෝ ඉති සංඛාරාණං අත්ංගමෝ ඉති විඥානං ඉති විඥානස සමුදයෝ ඉති විඥානස අත්ංගමෝති පින්වතුනි අද ධර්මානුශාසනාව මගින් ඕරු හඳුන්වා දීමේදී කලසෙයින්ම බලාපොරොත්තු වෙන්නේ භාවනාව පිළිබඳව කරුණු කීපයක් මතවතුන්ට. ඉතින් අනෙකුත් අනෙකුත් දේශනා අහලා දන් දීලා සිල් රැකලා සමත භාවනා කරලා අනෙකුත් ආචාර ධර්ම සමාජමය වශයෙන් යහපත් සිරිත් විරිත් ධර්මයට අනුකූලද අනුගමනය කරලා ඒ හැම එකකින්ම බුදුදහමත් උදව් කරගෙන නම් ඒවා කෙරෙන්නේ ඒ සියල්ල මතින්ම පදනම සකස් කරගත යුත්තේ විදර්ශනා භාවනාවට. බුද්ධාගමේ ලෞකික ජයග්‍රහණ ලෝකෝත්තර ජයග්‍රහණය කියන මේ හැම ජයග්‍රහණයකටම මඟ පෙන්වීම කියලා තියෙනවා. ගිහි පින්වතුන්ට ගිහි ගෙදර ඉඳගෙන ලෞකිකත්වයක් ජයගනිමින් ලෝකෝත්තර තත්වයටත් පත්වීමට අවශ්‍ය කරන මඟ පෙන්වීම ටික ඕන තරම් ගිහි අයට දුන්න උපදෙස් මගින් ත්‍රිපිටකය අනුසාරයෙන් කෙනෙකුට මතු කරලා අරගෙන හිතන්ද අනුගමනය කරන්න පුළුවන්. පැවිදි උතුමන් වහන්සේලාට ගිහියාගේ උදව්පකාර ලැබමින් සිව්පසෝපස්ථාන ලැබමින් නිවන් මාර්ගයේ වැඩ කර ගැනීමට වැඩි උනන්දුවක් ඇතුව වැඩි බලයක් දීලා ගමන කරන්න පුළුවන්. එතකොට මේ වෙලාවේදී මේ මාතෘකා කරපු ධර්ම පාඨය කොතනින් ඇවිල්ලා නමුත් ධර්මයේ පරමාර්ථයට ඍජුවම වැඩ කරන කෙනෙකුට උපකාර වෙන ධර්ම කාරණු ටිකක්. බුද්ධ ආගමට පමණක්ම ආවේනික කරුණු. දැන් දාණය ගැන නම් ඉතින් හැම ආගමකම කතා කරනවා. සීලේ හික්මීම ගැන කතා කරනවා. අපේ රටේ තියෙන සෙසුආගම් වල කතා නොකලට වෙනත් ආගම් වල වෙනත් රටවල් වල තියෙන සමත භාවනාව ගැනත් කතා කරනවා. ඒ අනුව ගත්තට පස්සේ විදර්ශනා භාවනාව කියන එක නම් කාටවත් කතා කරන්න දන්නේත් නැහැ. වෙනත් කිසිදු ආගමක ඇත්තෙත් නැහැ. එහෙම යම් ආගමක තියෙනවා නම් ඒකත් බුද්ධ ආගම තමයි. විදර්ශනා භාවනාව. සචේතනික අචේතනික හැම දෙයකම පවතින අනිත්‍ය දුක්ඛ අනාත්ම හඳුනා ගන්න ආකාරය කියලා දෙන බුදුරු පහළ වෙලා. කලින් කල බුදුරු පහළ වෙලා මේ මඟ පෙන්වීම කියලා දීලා ඒ මඟ පෙන්වීම තුළ තියෙන අන්තර්ගතයටම අනුකූලව පිරිනුවන් පානවා. බුද්ධාගම දියුණු කරගෙන යනකොට බුද්ධාගම අසමින් හිතමින් ක්‍රියාත්මක කරමින් චිත්තසංතානය තුලින් යනකොට නතර වෙන තැන හරි ශ්‍රේෂ්ඨ තැනක්. විද්‍යාව තුල නතර වෙන්නේ. ආගම තුල නතර වෙන්නේ. විද්‍යාව ත්‍රිවිද්‍යාව ගැන බුද්ධ ආගමේ අෂ්ට විද්‍යාව ගැන බුද්ධ ආගමේ සඳහන් වෙනවානේ. සාමාන්‍ය ලෝකයේ අදහස් කරන විද්‍යාවේ අයන්නවත් නැති කාලෙක බුදුරජාණන් වහන්සේ චක්කුම් උදපාදි ඥානං උදපාදි විද්‍යා උදපාදි ආලෝකෝ උදපාදි කියලා ප්‍රකාශ කළා. මේ වචන හතරම කිට්ටුවේ යන්නේ. චක්කුම් උදපාදි කියලා කියන්නේ සෝවාන් ආදී මාර්ගඥානය. කෙලස් දුරු කිරීමේ නුවණ. ඥානං උදපාදි ඒක කෙලින්ම කියවා කෙලස් දුරු කිරීමේ නුවණ. විද්‍යා උදපාදි අන්න විද්‍යාව කියන නුවණට. කෙලස් දුරු කිරීමේ නුවණට තමයි විද්‍යාව කියන එක හොඳටම ගැලපෙන්නේ. ආලෝකෝ උදපාදි කෙලෙස් අඳුරු රාග අඳුරු ද්වේෂ අඳුරු මෝහ අඳුරු දුරු කිරීමෙන් ලැබෙන ප්‍රඥාලෝකය අලෝභ ආලෝකය අද්වේෂ ආලෝකය අමෝහ ආලෝකය පහළ වුණා මේ බුද්ධ ආගමේ එන ක්‍රමයට අනුගමනය කරලා ආපු කෙනෙකුට පහළ වෙන විද්‍යාව බුද්ධ ආගමේ සම්බන්ධයක් නැතුව යන විද්‍යාව නතර වෙන්නේ දියුණු වෙලා බොහෝසෙයින් සැහැසිකම් මත රටක් ලෝකයක් ලක්ෂ සංඛ්‍යාත මිලියන ගණන් බිලියන ගණන් මිනිසුන් සත්වයින් විනාශ කිරීමට ක්‍රමෝපායන උපකරණ සකස් වන භෞතික විද්‍යාව තනියෙන් ගියොත් නතර වෙන්නේ අන්න ඒ බඳු සාහසික තැනක භෞතික විද්‍යාවේ කියවෙන පරීක්ෂණ නිරීක්ෂණ නිගමන වලට පිටුපා යන සෙසුවාගම් කියන දේ නතර වෙන්නේ ගතානුගතික ගතානුගතික මෝඩකම චාරිත්‍ර වාරිත්‍ර පද්ධතියක් තුල බුද්ධාගම නතර වෙන්නේ බුද්ධාගම බුදුරජාන් වහන්සේ දෙසූ දහමටත් බුද්ධාගම කියලා කියනවා ඒ ත්‍රිපිටක ධර්මයේ සඳහන් වෙන්නේ ආගතාගම දරෝ කියලා ඒ ධර්මයේ සඳහන් වෙන්නේ දීඝාගම දීඝනිකායට දීඝාගම මජ්ක්‍ධිම නිකායට මධ්‍යම ආගම අංගුත්තර නිකායට අංගුත්තර ආගම සංයුත්ත නිකායට සංයුත්ත ආගම. ඒතර ආගම කියලා කියනවා. එතකොට දැන් ආගම කියන එක අපි ගත්තොත් දැන් සාමාන්‍යයෙන් ජාත්‍යන්තරව ගත්තට පස්සේ රිලිජන් කියලා කියනවා. හැබැයි රිලිජන් කියන එක බුද්ධ ආගමට දාන්න බෑ. ඒගොල්ලෝ අර්ථ දෙන විදිහට ගන්න බෑ. සමහර ස්වාමීන් වහන්සේලා පවා කියන්නේ මේ බුද්ධ ධර්මයට ඒක ආගම කියන්න බෑ දර්ශනයක් කියලා. අන්නේ බාහිර භාෂා තුලින් බුද්ධ භාෂිතයේ ඇතුළත් වෙච්ච මේ pāli භාෂාවෙන් තොරව යනකොට වෙන තැන් තියෙනවා. රිලිජෝ කියලා කියන්නේ ලතින් භාෂාවෙන්නේ. ඒක සකස් වෙලා රිලිජන් වෙනවා. ඉංග්‍රීසි ඉංග්‍රීසි භාෂාවෙන්. ඒතර එහෙම ගත්තට පස්සේ නම් එතනින් කියන්නේ බැඳීම. දෙවියෙකු පිළිබඳව තියෙන බැඳීම භයපක්ෂපාතීව ඇති වෙන බැඳීම යදීව මුල් කරගත්තු බැඳීම අන්න එහෙම ගත්තට පස්සේ නම් ඒ භාෂානුරූපීව නම් ආගම කියන එක බුද්ධ ආගම කිය බුදුදහමට ගැලපෙන්නේ නැහැ හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමයෙන්ම ගත්තට පස්සේ ආගමිස්සන්ති අත්ථත්ත පරත්ථාදේ ඔය තේනාති ආගමෝ තමාගේ දියුණුවත් අනුන්ගේ දියුණුවත් ආත්මාර්ථය පරාර්ථය තමන්ගේ යහපත අනුන්ගේ යහපත දෙකම සිද්ධ කරන නිසා මේ ආගම අනුගමනය කිරීමෙන් මේ ධර්ම අනුගමනය කිරීමෙන් එම නිසා මේ ධහමට කියනවා ආගම බුද්ධාගම එතකොට මේ ආගම අනුගමනය කරගෙන යන කෙනෙක් නතර වෙන්නේ අර විද්‍යාවෙන් පෙරවිසුවාත් භාව දක්නා වූ විද්‍යාව పూర్ව නිවාස විද්‍යාව අතීතයේ අචේතනික සචේතනික හැම දෙයක්ම දක්නා වූ නුවණ పూర్ව නිවාසානුස්සති ඥානයේ හේවත් పూర్ව නිවාස විද්‍යාව අනාගතයේ අචේතනික සචේතනික හැම දෙයක් පිළිබඳව ගැඹුරින්ම දක්නා නුවණ චතුප්පාතඥානය විශේෂයෙන් සචේතනික චතුප්පාතඥාන විද්‍යාව අනාගතය දක්නා වූ නුවණ සම්පූර්ණ වීමට නම් ආශ්‍රවක්ෂය ඥානය නැමැති විද්‍යාව සෞකලස් නැසීමේ නුවණ එවත් විද්‍යාව මෙන්න මෙහෙම ගත්තට පස්සේ පින්වත්නි බුද්ධ ආගම ආගම බුද්ධ ආගම විද්‍යාව ඒ විදිහට අවබෝධ කරනකොට මෝඩකම තුර නතර වෙන්නේත් නැහැ තනිකර අර වෙනත් භාෂාවල කියවෙන ආගමේ ක්‍රමයට ඉස්සරහට යනකොට සාහසිකත්වයේ තුල නතර වෙන්නේ නැහැ මොකද බුද්ධ ආගමෙහි කෙලවරට ගිය අති උත්තරීතර උතුමා මහා කරුණික ප්‍රඥාවයි නුවණයි දෙකම සම්පූර්ණ කරපු කෙලවරට යන කල්ම ඉතින් පින්වතුනි මෙන්න මේ ආකාරයට ගත්තට පස්සේ ඔය විද්‍යාවත් ඔය විදිහටම පහල කරගන්නට ඔය ආගමෙත් කෙලවරටම එන්න ඒකායන මාර්ගය කියලා දේශනා කළේම සතර සතිපට්ඨානය. සතර සතිපට්ඨානය තුලින් විස්තර වෙන්නේ සත්‍ය පුද්ගලයා කියන හඳුන්වන පංච පාදානස්කන්ධය පිළිබඳව විවිධ විශේෂ විශ්ලේෂණ මගින් ඒ පංච පාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන తত্ত্বය හඳුනා ගැනීම. ඒකට බුද්ධ ආගමේ කියන්නේ විදර්ශනා භාවනාව කියලා. දැන් එතකොට එහෙම අරගෙන මෙතනදී බලාපොරොත්තු වෙන්නේ එහෙම ටිකක් කියලා දෙන්න තමයි. මේ දේශනාව පටන් ගන්නේ පුණජ පරම් භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති. මාඩේ තවත් භාවනාවක් කියන්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට ධර්මානුපස්සනා කියන කොටසට ඇතුළත් වෙන පංචසු පාදානස්කන්ධේසු පංච උපාදානස්කන්ධය පිළිබඳව කොහොමද සසර බිය දක්නා කෙනෙක් මේක දියුණු කරන්නේ ඉද භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති පංචසුපාදානස්කන්ධේසු ඉද භික්කවේ භික්ඛු ඉදං රූපං ඉදං රූපස්ස සමුදයෝ ඉදං රූපස්ස අත්ංගමෝ දැන් මම අපි කියලා හඳුන්වන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහටනේ. ඒ පහට එකතු කරලා අපි නමක් දාගන්නවා මම කියලා හරි, එයා කියලා හරි, සතා කියලා හරි, මිනිහා කියලා හරි, දෙවියෙක් කියලා හරි නම් දාගන්නවා. හැබැයි ඔය කුරා කුඹියගේ ඉඳලා බ්‍රහ්ම රාජය දක්වාම කොටස් කරලා ගත්තොත් එහෙම කොටස් පහකට රූප කොටස සැප දුක් මධ්‍යස්ස වේදනා කොටස යමක් හඳුනා ගැනීමේ සංඥාන වෙති කොටස කුසල කුසල චේතනා ආදී මුල් කොට ඇති තවත් ධර්මතා 50ක් සංස්කාර කොටස ඊළඟට මේ කුසල් වේවා අකුසල් වේවා විපාක වේවා ක්‍රියා වේවා සැපදෙන වේවා දුක් දෙන වේවා විඥාණය මෙන්න මේ පහට තමයි පංචපාදානස්කන්ධය කියලා කියන්නේ එතකොට පළවෙනි එක ඉදන් රූපං දැන් ඉදන් රෝපාන්ති පජානාති. එතකොට දැන් රූපය කියලා දැන් අපි සාමාන්‍ය රූපය කියලා ගත්තට පස්සේ පේන දේ වර්ණ රූපේ විතරනේ රූපය කියලා ගන්න. ඒක පින්වත්නි මේ රූප 28ක් තියෙන රූප කය කියලා ගත්තට පස්සේ ඕකේ එක කොටසක් පමණයි පාට කියලා කියන්නේ වර්ණය කියලා කියන එක කොටසක් පමණයි. තව තියෙනවා 27ක්. ඒ 27 කර්මයෙන් හටගන්න කොටස් තියෙනවා. චිත්තයෙන් හටගන්න කොටස් තියෙනවා. සීතෝෂ්ණ දෙක ඍතුයෙන් හටගන්න කොටස් තියෙනවා. ගන්න ආහාර නිසා හටගන්න කොටස් තියෙනවා. ඒ 28 තුල. එතකොට දැන් ඒ එක ඒ රූප 28ක් තිබුණාට විවිධ දෑ මුල් කරගෙන හටගත්තට ඒ හැම එකකම පවතින්නේ යම් ධර්මතාවක්. අන්න ඒක තමයි අන්න ඒක තමයි බුද්ධ ආගමේ හඳුනා ගන්න මේ කියන්නේ. එතකොට දැන් අපි මේවා දැනගෙන රූප 26ට මෙහෙමයි කියලා ඒවා දැනගෙන වේදනා මෙහෙමයි සංඥා මෙහෙමයි සංස්කාර මෙහෙමයි විඥාන මෙහෙමයි කියලා දැනගෙන මේ කටපාඩම් කරගෙන ප්‍රාතිහාර්ය පාණ්ඩ කියන එක නෙවෙයි මේ කියන්නේ. කටපාඩම් කරගෙන තියෙන කිතා වටිනා සුතමේ චින්තා මේ වශයෙන්. හැබැයි විදර්ශනා භාවනාවට දැනෙන දැනීමයි කටපාඩම් කරගෙන හිතේ තියාගෙන ඇති වෙන දැනීමයි එක දෙකක්. මේ සොතමේ චින්තාමේ වශයෙන් අසලා සාකච්ඡා කරලා කරුණු තීරුම් අරගෙන ඒ වගේම ඒ කරුණට අනුකූලව නැවත නැවත සිතලා ඇති කරගන්න නුවණක් තියෙනවා. ඒක දැනුම් සම්භාරයක් මුල් කරගෙන ඇති වෙන නුවණක්. විදර්ශනා භාවනා නුවණ කියලා කියන්නේ ඒ දැනගත්තු දෑ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් තමන්ගේ මනසම සංසිඳුවලා ඒ මනසට දැනෙනවා නම් ඒ අනිත්‍ය අන්න ඒක තමයි විදර්ශනා භාවනාව කියලා කියන. එතකොට මේ දෙකේ වෙනසක් තියෙනවා. සුතමේ චින්තාමය ඥානය සහ භාවනාමය ඥානය. මේ සියුම් වෙනස හඳුනාගත යුතුයි. යම්කිසි කෙනෙක් මේ ධර්ම කරුණු ඉගෙනගෙන දැන් මට මේකේ අනිත්‍ය දැනෙනවා දැන් මේක මම දන්නවා දැන් මට විදර්ශනා භාවනාව කියලා කියවට ඔය කරුණු පාඩම් කරලා ඉඳගෙන පැත්තකටලව කල්පනා කර කර හිටියට එතන විදර්ශනා භාවනාවක් නෑ එතන තියෙන විදර්ශනාව භාවනාව සිටීමක් විදර්ශනා භාවනාව කියලා කියන්නේ ඒ දැනගත්තු කරුණු වේවා සුතමේ චින්තාමේ වශයෙන් එහෙම නැත්නම් මොකොත් දැනගත්තේ නැහැ කියනකො අපි සාමාන්‍යයෙන් දාරුචිරියතුමන් වහන්සේලාට අභිධර්ම ඉගෙනන අය ඈ පංචපාදානස්කන්ධය කියලා වෙන්වෙන් වශයෙන් කියනවා ඈ සාන්තතිය මෙතුමාට බුදුරජාන් වහන්සේ එහෙම විශේෂ වශයෙන් ඉගැන්වනවා ඈ හැබැයි ඒ උතුමන් වහන්සේලා යම් පුබ්බේතම් විසෝසේහි පච්චාතේමාහෝ කිංචනම් මජ්ජේ චේනෝ ගහසසි උපසන්තෝ චරිස්සසි කියලා කියන බුද්ධ දේශනා කරනකොට සාන්තතිය මෙතුමා රහත් එතකොට දැන් එතුමාට කොහොමද වැටහුනේ දාරුචීරියතුමන් වහන්සේට දිත්තේ දිත්ත මතං සුතේෂ්ඨ මතං යනාදී වශයෙන් දක්නාලද රූපාරම්මණය කෙරෙහි ඒ දැක්කා කියන පමණින් පමණක් නතර වෙන එතනින් එහාට ඇලීම් ගැටීම් ආදී වශයෙන් හිත හසුරවන්නට එපා. මේ සුළු ධර්ම පාඩ දෙක තුනක් ඇහෙනකොටම දාරුචීරියතුමන් වහන්සේ රහත්. එතකොට විදර්ශනා භාවනාවක් වැටහිලා නැද්ද? වැටහිලා තියෙනවා. හැබැයි මේ අපි උගන්වන ක්‍රමයට රූප මෙහෙමයි, වේදනා මෙහෙමයි ආදී වශයෙන් එකින් එක එකනේ විස්තර කරලා තිබුණාද? මේ ජීවිතයේදී නම් විස්තර කරේ නැහැ. හැබැයි අතීත ජීවිතවල පුරුදු පුහුණු කරගෙන ආවිලා තිබිච්ච නිසා බුදුරජාන් වහන්සේ එතෙන්ද ගලපලා දේශනාව පවත්වනකොට ඒ උතුමන්ට ඒ සත්‍ය අවබෝධය අනිත්‍ය දුක්ඛ අනාත්ම පංචපාදානස්කන්ධය පිළිබඳ අවබෝධය ඇති වුණා. අනික තව එකක්. මේ එක පංචපාදානස්කන්ධයේ එක කොටසක නම් එක කොටසක අතුරු කොටස් තියෙනවනේ. දැන් අපි ගත්තොත් එහෙම රූපෝපාදානස්කන්ධයේ ඇරගෙන අපි කියමු කේකේ චක්කු ධාතු කොටස කියලා. චක්කු රූපය කියලා. එහෙම නැත්නම් පටවි රූපය කියලා ගමුකෝ. දැන් එහෙම ගත්තට පස්සේ ඒ එකක අනිත්‍යතාව තමන්ගේ විදර්ශනානුවරට හසු වුණා නම් ඒ කෙනාට අමුතුවෙන් මේ චක්ෂු අනිත්‍යයි කියලා තේරිච්ච කෙනාට සෝතේ අනිත්‍යයි කියලා කවුරක්වත් තෝරන්න ඕනේ යටත් පිරිසෙන් සෝවාන් මාර්ගයෙන් හරිය අවබෝධය ඇති කරගත්තා නම් ආ එකක්වත් නිත්‍ය වශයෙන් ගන්නෑ. ඒ කියන්නේ අර එකක් අවබෝධ කරනකොට එහි අනිත්‍යතාව ඒ නියදිය තමයි අනිත්වටත් සාධාරණ කියලා දැනගන්නවා. කවුරක්වත් පිටින් ඉඳලා කියන්න ඕනේ නැහැ. එතකොට ඒ එක රූපයක අනිත්‍යතාව වැටහුණා නම් ඒ සෝවාන් මාර්ගයෙන්වත් වේදනා එකකවත් ආය අමුතුවෙන් කියන්න ඕනේ අනිත්‍යයි කියලා. සංඥාවේ සංස්කාර කියනකොට චෛතසික 50ක් නේ ඒකකවත් අනිත්‍ය කියන්න ඕනේ කවුරක්වත්. සිත් අසුණාවේ අනිත්‍ය කියන්න ඕනේ භෞතික දේවල් අනිත්‍ය කියලා කියන්න ඕනේ දන්නවා. මොකද ඒ සමස්ත යේම නියදිය තමයි අර චක්කු රූපය හරි පටවි රූපය හරි අනිත්‍ය කියලා හිතට දැනුණා නම් ඒකම තමයි කියලා Tamanට වැටහෙනවා. නමුත් අර ඒ ඒ මග යනකොට අර පුළුල් ධර්මඥානයක් තියෙනකොට එයාට පසුන බැස යන්න පුළුවන් මාර්ගඵල ලැබුවට පස්සේ නම් කවුරක්වත් පසුබහින්නේ නැහැ. නමුත් එතෙන් එනකල් එක එක මාදිලියේ දෘෂ්ටි ජන සමාජවල කොයි ජන සමාජය වුණත් තියෙනවා. Tamange මනෝභාවයන් වුණත් අමුතු අමුතු විදිහට එක එක විදිහට ඒ නිසා සෝවාන් වෙච්ච කෙනෙක් ආය අපස්සට හරවන්න බෑනේ. ඒ නිසා පුළුල් ධර්මඥානයක් ඇතුවම මේ වැඩසටහනට බහින එක හැම පැත්තෙම අන්තරාය නිවාරණය කර ගැනීමට ආරක්ෂාවට හේතු. දැන් මෙතනදී දැන් රූප ගත්තට පස්සේ දැන් මේ ඉතින් රූපම් මෙන්න මේක රූපය මොනවද? අර පට ව්‍යාපෝ තේජෝ ආයෝ වන්න ගන්ධ රස ඕජා වෙන්නට පුළුවන්. චක්කසෝත ගාන ජීවා කාය යවෙන්න පුළුවන්. ස්ත්‍රී රූපය, පුරුෂ භාව රූපය වෙන්න පුළුවන්. ජීවිතේන්ද්‍රිය රූපය වෙන්න පුළුවන්. හෘදේ වස්තු රූපය වෙන්න පුළුවන්. ඈ ඊළඟට ඔය කර්ම චිත්ත ඍතු ආහාරයකට කෝකෙන් හරි ක්‍රමණ හැට ගන්න. ඒවා සත්වයට අදාළ රූප වෙන්න පුළුවන්. සත්වයට සම්බන්ධයක් නැති බාහිර ඇලගල ගංගා ආදී මහා පෘථි මහා මේරුව ඉරහඳ තාරකාදී වෙන්නට පුළුවන්. ඒ හැම එකකම නියැඳිය තමයි හසු වෙන්නේ. ඉතින් එහෙම ගත්තට පස්සේ දැන් අපට පහළ වෙන්න තියෙනවානේ කර්මජ රූප. දැන් අපි කර්මජ රූප 20යි. හිත මුල් කරගෙන හට ගන්න රූප 18යි. ඍතු මුල් කරගෙන හට ගන්න රූප 15යි. ළඟට ආහාරය මුල් කරගෙන හට ගන්න රූප 14යි. මෙහෙමනේ මේ රූප රූපස්කන්ධය කොටස් වලට ප්‍රභේද වෙන්නේ මෙන්න මේ විදිහට තමයි. මේක එකක් නෙවෙයි රූප සමූහයක කුලකයක් සංචිතයක්. දැන් අපි අපට ඒක හොඳට තේරුම් ගන්න පුළුවන් නේ දැන් මෙහෙම දැන් රූපය දැනගන්නවා කියලා කියන්නේ දැන් මෙහෙමත් දැනගන්නවා. මේ සුතමේ චින්තාමේ වශයෙන් මේ රූපය පිළිබඳව දැනගන්නවා. ඊළඟට ඒ රූපේ හට ගැනීමට හේතු දැනගන්නවා කර්මය, චිත්තය, ඍතුව, ආහාරය. ඒකත් දැනගන්නේ සුතමේ චින්තාමේ වශයෙන්. ඊළඟට ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්ංගමෝ කියනකොට ඒකේ අර දුරස්ත හේතු කර්මචිත්ත ඍතු ආහාර දුරස්ත හේතු ඊළඟට ඒකේ ඇති වෙලා දැන් තියෙනවා නැති වෙලා යන ආකාරය මනසට දැනනවා. ඒ කියන්නේ ඒ ඒ රූපයකව උපාදටිති භංග. ඇතිවීම පවත්නා මොහොත නැති වෙලා යනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාත්‍රය හිතලා දැනගන්නවා නෙමෙයි පොත බලලා දැනගන්නවා නෙමෙයි ඒ ක්‍රම දෙකෙන් දැනගත්තා හෝ වේවා නැත්නම් සසරේ ඒ ක්‍රම දෙකෙන් දැනගෙන තියෙන නිසා හෝ වේවා වර්තමානයේ නිසි පරිදි චිත්ත සමාධියක් ඇති කරගෙන ඒ ඒ පංච උපාදානස්කන්ධයෙහි ඒ ඒ කොටසට ඒ සමාධිසිත යොමු කරගෙන ඉන්නකොට තමාටම දැනෙනවා ඇති වෙලා නැති වෙලා යන ආකාරය. අන්න ඒක තමයි විදර්ශනා භාවනාව කියලා කියන්නේ. ඉතින් යම්කිස් කෙනෙකුට ඔය රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ හැම එකකම අනිත්‍යතාව වැටහිලා තියෙනවනම් ඊට හොඳයි. යම්කිසි කෙනෙකුට යම් යම් කොටස් වල පමණක් වැටහිලා තියෙනවනම් ඒත් හොඳයි. යම්කිසි කෙනෙකුට අහලා හිතලා දැනගත්තු මට්ටම් පමණක් නම් දැනුම සීමා කොට ඇති මට්ටම පමණක් නම් තියෙන්නේ. එයා තව උත්සාහ කළ යුතුයි. ඒ උත්සාහ කරනකොට එක කොටසක හරි රූපාදී පංච පාදානස්කන්ධයේ එක කොටසක හරි අනිත්‍යතාව වැටුණා නම් ඒ වැටහීම තව දියුණු කරන්න. නැවත නැවත ඒ වැටහිච්ච ආකාරයට යම් අභ්‍යාසයක් කළානේ. ඒ නැවත නැවත කරන්න. මොකද ඒ උද්‍යව්‍ය ඥාන ආදී විදර්ශනා ඥාන තියෙනවානේ. ඒ ඥාන දියුණු කරන මට්ටමට විදර්ශනා භාවනාව කරන කෙනෙකුට ආයේ මේ හතරාතේ ගුරුවරු හොයාගෙන යන්න ඕනේ ඒක වැටහුණා නම් යම් මට්ටමකට ඒ වැටහෙන වාර ගන්න වැඩි කරන්න. ඒ වැටහෙන විදිහට මනස නැවත නැවත හසුරවන්න. විවේකයේ අරගෙන ඒ පුහුණුවෙහි නැවත නැවත යෙදෙන්න. දැන් විදර්ශනා භාවනාව තේරිච්ච කෙනෙකුට මාර්ගඵල ලබන්න වෙන මොකක්වත් නැහැනේ. එයාට තියෙන නැවත නැවතම විදර්ශනා කරන්නම ඕනේ. ඉතින් එහෙම විදර්ශනා කරනකොට සමහරලාවට අර විදියට අර ඤෙය්‍ය ඒ කියන්නේ මේ ජීවිතේ අර සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ සඳහන් වෙන ආකාරයට දවස් 7 ඉඳලා අවුරුදු 7 දක්වා කාලයක් කියවනේ. ඉතින් අවුරුදු 7 නෙමෙයි. අවුරුදු 8 9 10 11 විදිහට සමාවලාට ජීවිතයේ අවසාන කෙලවරේදී වෙන්නත් පුළුවන් නිවන් අවබෝධ කරගන්න. දැන් මහසිව ස්වාමින් වහන්සේ දවසකින් දෙකකින් මාර්ගඵල ලබලා යන්න ඕනේ කියලා වැටලා අන්තිමට අවුරුදු 30ක් ගියා. අන්න ඒ ඤෙය්‍ය පුද්ගලයෝ. ඉතින් ඒ නිසා දැන් ඤෙය්‍ය පුද්ගලයෝ ඒතකොට දැන් උන්වහන්සේට විදර්ශනාව හසු වුනේ නැත්තේ නෑනේ. නමුත් අවුරුදු 29ක් තිස්සේ මොනවද කළේ එතකොට? කලේ අනිත්‍ය දුක්ඛ අනාත්ම විදියට පංච පාදානස්කන්ධයේ බැලීම හේවත් විදර්ශනා භාවනාව එච්චර දීර්ඝ කාලයක් කරන්න ඕන. එහෙම නැත්නම් මේ දවස් දෙකක් ඒකේ අන්තමට වැටුණා. දැන් මේ තව ගුරුවරු තමයි හොයාගෙන යන්න ඕනේ නෑ. එහෙම නෑ. Tamanට හරියට වැටුණා නම් ඒ වැටහිච්ච එක නැවත නැවත වටහාන්න. නැවත නැවත කරන්ට ඒක. ඒ අධ්‍යක්ීම නැවත නැවත ප්‍රගුණ කරන්න. ඒක තමයි ඒ කායන මාර්ගය. ඉතින් මෙතනදී මේ විදිහට ඕන රූප ටික දැන් අපි දැනගන්නට ඕනේ මේ විදිහට සුතමේ චින්තාමේ වශයෙන් දැනගෙන තියෙන එක විදර්ශනා භාවනාවන යෝගාවචරයේකට හරියට තේරුම් ගන්න පුළුවන් නම් වෙනස සුතමේ චින්තාමේ ඥාන දෙකේ සහ භාවනාමේ ඥානේ එහෙම තේරුම් ගන්න කෙනෙක් වැඩිපුරම ධර්මාධ්‍යයනයක් කරලා පටන් ගන්න එක උඟක් Tamanට වාසිදායකයි අනතුරු වෙවීම අඩු කරගන්නට පුළුවන් පැටලෙන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙනවා මේ එහෙම සුතමේ චින්තාමේ ඥාන දෙක ඇති කරගත්තට පස්සේ ත්‍රිපිටකය හොඳටම ඉගෙන ගත්තට පස්සේ යම් කෙනෙක් කියනවා නම් විදර්ශනා භාවනාවක් කරනකොට තවත් භාවනාවක් කරනකොට එයාට ඒක බාධාවක් එහෙම නැතු ඉගෙන ගන්න නැතුව කරනවා නම් ලේසියි කියලා ඕකනම් ඉතින් සම්පූර්ණ මොඩ කතාවක් ඒ බුදුරජාන් වහන්සේගේ දේශනාවල තියෙන්නම පරියාත්‍ය ශ්‍රවණ චින්තන පටිපත්තික්ක මතෝ සදාදීරෝ තත්තකෛරා නහඤ්ඤං කරණීය තරං තතෝ වක්ති. ඒ කියන්නේ ඉගෙන ගැනීම, සාකච්ඡා කිරීම, ශ්‍රවණය කිරීම ආදී චින්තන ඒ ඉගෙනගත්තු සාකච්ඡා කරපු ධර්මයේ ධර්මානුකූලව ස්වාධීනව සිහි කිරීම ඊට පස්සේ පටිපත්තික්කමතෝ ප්‍රතිපත්තිය වශයෙන් විදර්ශනා භාවනා කිරීම වශයෙන් මේ මගට කෙලින්ම අවතීර්ණ වීම පිළිපැදීම ක්‍රියාත්මක වීම එතකොට එහෙමනම් ඒක කරගෙන යන්න ඕනේ දැන් එහෙම කරගෙන යනකොට ඉති රූපං අන්න දැනගන්නවා එතකොට ආ චක්කෝ කියන්නේ මෙන්න රූපය ඊළඟට චක්ෂු රූපයට ආප වැටෙන්නේ රූපය වර්ණ රූපය අන්න මේක තමයි වර්ණ රූපය මෙන්න සෝත මෙන්න ශබ්ද රූපය මෙන්න ඝාන නැහැය මෙන්න ගන්ධ රූපය මෙන්න දිව මෙන්න රස රූපය මෙන්න කාය මෙන්න පඨවි තේජෝ වායෝ හේවත් පොට්ටබ රූපය මෙන්න පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රසෝජා මෙන්න රූප මෙන්න මේ විදිහට දැනගන්නවා දැනගත්තු කෙනා මෙන්න මෙච්චරයි රූප මේක තමයි රූපය රූපේ නාමය නෙමෙයි නාමය රූපය නෙමෙයි කියලා දැනගන්නවා ඔන්න ඔය විදිහට දැනගන්න එක ඊට වැදගත් ඒ විදිහට දැනගත්තාට පස්සේ රූප 28ම ඒ මට්ටමට දැනගන්නවා ඊට පස්සේ ඉති රූපං කියවනේ මෙන්න මේක තමයි රූපය. මේක නාමය නෙමෙයි. ඉති රූපස්ස සමුදයෝ. මෙන්න රූපේ හට ගැනීමට හේතු වෙන කර්ම චිත්ත ඍතු ආහාර. දැන් කර්මෙන් හටගන්න රූප විස්සාපිතා කෙටියෙන් කියාගෙන නම් කාල වේලා අමාදි වෙන නිසා චක්කු සෝත ගාන ජීවහා කාය. ස්ත්‍රී භාව රූපය පුරුෂ භාව රූපය ආයුෂය කියලා හඳුන්වන ජීවිත ඉන්ද්‍රිය රූපය. හෘදේ වස්තු රූපය. මේ රූප ටික ඒකාන්තයෙන්ම අතීතයේ කරපු කර්මයක මනුලෝ දෙව්ලෝ බඹලෝ වගේන කුසල කර්මයක අතුරු විපාකයක් වශයෙන් තමයි මේ රූප අපට ලැබිලා තියෙන්නේ. සතර අපාය ආදී නම් අකුසල කර්මයක අතුරු විපාකයක් වශයෙන් තමයි ඒවා ලැබෙන්නේ. එතකොට ඒ වගේම කර්ම, චිත්ත, ඍතු, ආහාර කියන මේ හතරෙන්ම හටගන රූප තියෙනවා නවයක්. මොනවද? පඨවි ආපෝ තේජෝ වායෝ වන්න ගන්ධ රස ඕජා ආකාශ. එතකොට 18යි. 18යි ඒ රූපවලම හටගන්න අක්ෂණය උපචය සන්තති තිතික්ෂණය. එව නැත්තම් එක රූපයක් නැති වෙලා ඒ රූපයට සමානව දිගට දිගට රූප පැවතී කියන සාන්තතිය ත්‍රිතික්ෂණය නෙවෙයි සාන්තතිය රූප පරම්පරාවක් දිගින් දිගටම පැවැත්වෙන පරම්පරාවක් පවතිනවා කියලා කියන්නේ ඒ රූපය නෙමෙයි ඒ ඒ රූපයේ පරම්පරාව ඒ ඒ රූපේ પરම්පරාව. ඉතින් ඒ પરම්පරාව නිසා තමයි දැන් අපි සාමාන්‍යයෙන් කියනකො දැන් අපි gedare ඉන්න කෙනෙක් අපේ gedara සමාජිකයෙක් කියලා දැන් අපට එයා හඳුනා ගන්න පුළුවන් සමහර මාස ගණන් අවුරුදු ගණන් අපට හඳුනා ගන්න පුළුවන් මේ කායික වශයෙන් දුර්වල වෙන්නම නෙවෙයි මම කියන්නේ. හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. දැන් හඳුනා ගන්නවා කියලා කියන්නේ එතකොට කොහමද? දැන් එතකොට මොහොතක් වාසා මේ නාම රූප බිදි බිදි සිදි සිදි යනවා නම් කොහොම එතකොට හඳුනාගන්නේ කොහොමද? කොහොම හඳුනා ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි රූප බිඳෙනවා නැවත හට ගන්න රූපද ඒහා සමානයි. දැන් gedara තියෙන බංකුවක් කියනකො අදක් තියෙනවා හෙට බලනකොට හිතක් තියෙනවා. දැන් ඒකේ තියෙන පටවියාපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රසෝජා කියන සුද්ධාස්තක සමූහයක්. ඒතර බංකුවේ පාට හෙට වෙනකොට පාට වෙනස් වෙලත් නැහැ. අද පාටම තමයි හෙටක් තියෙන්නේ. දැන් මාස ගාණක් තිබුණා මොකුත් වෙලා නැහැ. විත්‍ය තින්ත ටික දාලා තිබුණා ඊයේ සුදු පාටයි අදත් සුදු පාටයි. ගෙදර ටයිල් ටික අල්ලලා තිබුණා අදත් සුදු පාටයි. හෙට සුදු පාටයි ඊයේ සුදු පාටයි. ඉතින් කො වෙනස් වෙලා නැහැනේ. ආන්න එක තමයි පින්වතුනි කියන්නේ ඒ අපි ඇහෙන්නේ බලන්නේ මසසින් බලන්නේ විදර්ශනා නුවණසින් බලනවා නම් එයාට පේනවා නෑ වෙනස් වෙලා තියෙනවා ඊයේ ටයිල් කැටේ අද නෑ ඊයේ මේසේ අද නෑ ඊයේ බිත්තියේ පාට අද නෑ එහෙනම් මොකද වෙලා තියෙන්නේ ඒ වෙනුවට රූප අර ගිනි පෙරෙල්ලක් වේගෙන් කරකවනකොට කෙනෙකුට පේන්නේ හරියට ගිනි වලල්ලක් වගේ. ඇත්තටම ගිනි වලල්ලක් නැහැ. හැබැයි පේනවා ගිනි වලල්ලක් විදියට. මොකද හේතුව? ඉතා ඉක්මනින් ඒක කරකවන නිසා. හැමින් හැමින් පණ නැතුව කරකෙවොත් ගිනි වලල්ල අපට පේනවා ඒක වලල්ලක් නෙවෙයි විදියට. එතකොට ආ රූපවලත් ඒ අර නොපෙනෙන්නේ රූප වේගයෙන් ඇති වෙවි නැති වෙවි යනවා. පරම්පරාවෙන් පරම්පරාවට ඊළඟට උපදින රූප ඉස්සලා ඉපදිච්ච රූප වලට සමානයි වර්ණය අපට පේන්නේ එතකොට ඒ රූපෙම. හැබැයි ඒ රූපේ නම් නෙමෙයි. මෙන්න මේ විදිහට අපට වෙලාව හරස් වෙනවා. කර්මජ රූප තියෙනවා, චිත්තජ රූප තියෙනවා, ඍතුජ රූප තියෙනවා, ආහාරජ රූප තියෙනවා, සත්වයා කියන පංචපාදානස්කන්ධයෙහි රූපස්කන්ධය තුල. සත්වයා නොවන බාහිර ඇලදොල ගංගා ඉරහඳ තාරකා මේ හැම දෙයකම පවතින්නේ පටවියාපෝ තේජෝ වායෝ වන්නගන්ධ රසෝජා කියන සුද්ධාෂ්ටක. මෙන්න මේ විදිහට ගත්තර පස්සේ මෙන්න මේ රූපස්කන්ධය මෙන්න රූපය මෙන්න හට ගන්න හැටි මෙන නැති වෙන හැටි. කොහොමද දැනගන්නේ? සුතමේ චින්තාමේ වශයෙන් දැනගන්නත් පුළුවන්. හැබැයි මේ සතිපට්ඨාන සූත්‍රාන්ත දේශනාවේ කියන්නේ මෙන්න රූපය රූපපතිති භවේ රූපං. සීතෝෂ්ණාදිය නිසා වෙනසට භාජනය වෙන නිසා මේ රූපය. ඔන්න මේක තමයි රූපය. ඉදං රූපං. ඉදං රූපස්ස සමුදයෝ. මෙන්න රූපේ හට ගැනීමට හේතු වෙන ඒවා. ඉදන් රූපස්ස අත්ංගෝ මෙන්න මේ හේතු නැතිවීම නිසා නැති වෙලා යනවා. ඒක සුතමේ වශයෙන්. චින්තාමේ වශයෙන්. දැන් ඊළඟට එහෙම දැනගත්තු දේ ඔන්න දැන් ඒ වැඩි විස්තර කරන්නට යන්නේ ඒ රූපයට සම්පූර්ණ සමාධි සිතේ අවධානය යොමු කරගෙන ඉන්නකොට ඒක ඇති වෙලා නැති වෙලා යන ආකාරය තමන්ගේ මනසට දැනෙනවා එහෙම් පේනවා වාගේ. මනසට දැනෙනවා. අන්න ඒක තමයි මෙතන කියන්නේ විදර්ශනා භාවනාව කියලා. ඊළඟට අපර වේදනාව ගත්තට පස්සෙත් එහෙම තමයි. වේදනාව අපට තියෙනවා ඇස කන ආසේ දිව ශරීරේ මනස ආරා රූප ආදී අරමුණු ගන්නකොට සැප වේදනා අවස්ථා ඇති වෙන වෙලාවල් තියෙනවා. දුක් වේදනා ඇති වෙන අවස්ථා තියෙනවා. මධ්‍යස්ථ වේදනා ඇති වෙන වෙලාවල් තියෙනවා. දැන් ඇසෙන් රූපයක් ගන්නතර පස්සේ ගන්න චිත්තක්ෂණයම නම් උපේක්ඛාසගතයි. උපේක්ඛාසගත චක්කු විඥාණයෙන් ගන්න නිසා. ස්තෝතෙන් ගන්න එකත් උපේක්ඛාසගතයි. ගාහන ජීවවා ඒත් උපේක්ඛාසගතයි. මොකද රූපේ අරමුණු ගන්නකොටම ඒක දුර්වලයි. ඒ නිසා ඒක විපාකසිතක්. උපේක්ඛාසගත චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන කියලා. ඒතර ඒ හිතේ පවතින වේදනාව උපේක්ඛාසගතයි. ඊළඟට අපි ගත්තොත් කාය විඥානයේ කායට ස්පර්ශයක් දැනෙනකොට ඒක ප්‍රබලව දැනෙනවා එක්ක දුක් වශයෙන් එක්ක සැප වශයෙන්. ආන්න එතකොට එතරම් වේදනාවක්. දැන් මధుරයක් කනවා කියවොත් මේ වෙලාවේ අපට ඇති වෙන දුක්ඛ සහගත කාය විඥානය. අපි දැන් ගොඩක් රස්නේ වෙලාවකදී සීතල කාමරයකට යනවා අන්න සුඛ සහගත කාය විඥානය. අදින ගන්න පුළුවන්. මනස ගත්තර පස්සේ මනසට සැප වේදනා, සෝමනස්ස වේදනා, දෝමනස්ස වේදනා, උපේක්ඛා වේදනා මේ සියලු වේදනාවන් මනසට ගන්න පුළුවන්. එතකොට ඒ වේදනාවන්ගේ අනිත්‍ය කොහොමද දකින්නේ? දැන් රූපස්කන්ධය පිළිබඳව අනිත්‍ය දකින්න ඕලාරික රූප සුක්ම රූප බෙදිලා යනවනේ ඕලාරික රූප 12යි සුක්ම රූප 16යි මේ වගේ මේ වගේ අනිත්‍ය හොයන්න තරම් මනස මෝහත් කරලා තියෙනකොට විදර්ශනා භාවනා වෙන්න එයාට හෙමින් සැරේ හෙමින් සැරේ නාම ධර්මවලත් මෙන්න මේ කියන සැප වේදනා දුක් වේදනාවල ඇති වෙලා නැති වෙලා යන ආකාරය ඉති වේදනා මේ වේදනාව ඉති වේදනාවේ සමුදය මෙන්න වේදනාව හටගන්න හැටි. ඉති වේදනාවේ අත්ංගමෝ දැන් සුතමේ චින්තාමේ වශයෙන් ඇති කර ගන්නවා. ඊට පස්සේ වේදනාව කියන මනෝභාවය හටගෙන නැති වෙලා යන ආකාරයේ අනිත්‍යතාව දැනෙන්න ගන්නවා. ඔය විදිහට පුරුදු වෙලා යනකොට සංඥාවත් ඒ වගේ. රූප සංඥාව, ශබ්ද සංඥාව, රස තණ්හ, රස සංඥාව, ගාන මේ නැහෙන් ගන්නකොට ඒ ගාන සංඥාව, කාය සංඥාව, මනෝ සංඥාව දැන් අපිට සාමාන්‍ය මෙහෙම හිතනකොට නම් එකපාර මෙහෙම කොහොමද එකපාර නෙවෙයි කරන්නේ මේක ඉස්සරලා ඉස්සරලා ඉස්සලා රූපස්කන්ධයේ ටික විදර්ශනාවට හසු වෙන්න පටන් ගත්තාට පස්සේ මේ කැතක් අරන් ගිහිල්ලා ඇහැට ලෙන්ස් එකක් දාන්න බෑනේ පොරවක් අරන් ගිහිල්ලා ඒකටද සියුම් උපකරණ ඒ වගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දැනෙන්නත් විදර්ශනා නුවණ නැමැති සියුම් උපකරණය අවශ්‍යයි. ඒක එකපාර හදන්න බෑ. එමින් සැරේ කාලයක් පුරුදු පුහුණු වෙලා අද කාලේ ගත්තාට පස්සේ ගොඩක් තැන්වල අහන්න ලැබෙන ප්‍රතිපත්තිය කියවෙන්නේ ප්‍රතිඵලලාභීන් ඉන්නවා කියලා කියනවනේ අද ඕනතරම්. පැවිදි සමාජෙත් ගිහි සමාජෙත් වර්තමානයේ හතුපිපෙන්නා වාගේ මාර්ගඵලලාභීන් පහළ වෙනවා කියලා කියනවා. ඉන්නවා කියලා කියනවා. හැබැයි ප්‍රතිපත්තිය ගැන මොකොත් නෑ ප්‍රතිඵලය ලැබුවා කියලා කියනවා. ඒක අර්ම පුදුමයි. ප්‍රතිපත්තිය තියෙන කෙනාට ප්‍රතිඵලය ලැබෙන්නේ. ප්‍රතිඵලය ලැබපු කෙනා ප්‍රතිපත්තිය අත්හැර දාන්නේ ප්‍රතිපත්තියෙන් ඉඳලා ප්‍රතිඵලය ලබනවා. ප්‍රතිඵලයට ආවට පස්සේ ප්‍රතිපත්තියට ගරු කරනවා. අත්හැර දාන්නේ බුදුරජාණන්සේ දුතාංග ධාරේ. හ්ම්. ඉතින් ඒ විදිහට වන්න බලන්න මේ විදර්ශනාව අර විදිහට සංස්කාරස්කන්ධය පිළිබඳව ඊළඟට සංඥාස්කන්ධය පිළිබඳව විඥානය පිළිබඳවත් අර ආකාරයට හිමින් සැරේ දැනගන්න පුළුවන්. නමුත් නැවත වතාවක් මේ දේශනාවේ වේදනා සංඥා සංකාර ආදී මේ රූපස්කන්ධය සහිතවම තවදුරටත් තව විස්තරයක් නැවත වතාවකදී කිරීම බලාපොරොත්තු වෙන මොකද මෙතන කාලයත් එක්කලා මේක පිළිබඳ පූර්ණ විනිශ්චයක් ලබා දීමට තබා සාමාන්‍ය මට්ටමේ විනිශ්චයක් ලබා දීමටත් කාලය අරස් වෙන නිසා ඔන්න ඔය කියවෙච්ච කාරණා ටිකට අනුව හොඳට හිතන්න ඒ විදිහට යන ක්‍රමය තමයි අර සඳහන් වෙන්නේ ඉති අජ්ජත්තං වා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා පංච පාදානස්කන්ධය ඇතිවීම පංච පාදානස්කන්ධය නැතිවීම බලන්ට ඉස්සරලා තමාට පහළ වේ තමානමෙති පංච පාදානස්කන්ධය අනුන්නැමැති පංච පාදානස්කන්ධය තමනුත් අනුනුත් කියන පංච පාදානස්කන්ධයේ වෙනසක් නෑ හරියටම දකිනවා. ඊට පස්සේ ඊළඟට දානවා මේ සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා සමුදය වය ධම්මානුපස්සීවා මේ පංච පාදානස්කන්ධේ හට ගැනීම මේ පංච පාදානස්කන්ධේ බිඳී යෑම මේ පංච පාදානස්කන්ධයෙහි හට ගැනීමයි බිඳී යෑමයි දෙකම දැන් විදර්ශනා නුවණස තියුණු වෙලා තීක්ෂණ වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි කියන්නේ අත්ති ධම්මෝ තිවාපන්නස සතිපත්චුපට්ඨිතා හෝති. මෙන්න පංච පාදානස්කන්ධේ නැමැති ස්වභාව ධර්ම ගොඩක්. ශක්ති විශේෂ ගොඩක් තියෙනවා සත්වයේ පුද්ගලයෙක් නෙමෙයි. අන්න ඒක තමයි විදර්ශනා සතිය, විදර්ශනා නුවණ, මතු මතු දියුණු වීමට එතකොට කිසිම දෘෂ්ටියකින් තොරව පංච පාදානස්කන්ධ තමයි බැලු බැලුවතේ තියෙන්නේ කියලා දැනගෙන වාසය කරනවා කියලා බුදුරජාණන් වහන්සේ මෙතනදී වදාළේ. ඒ නිසා ඔය කියවෙච්ච ටික නැවත නැවත හිතනද හිතපු දේ ප්‍රත්‍යක්ෂ කර ගැනීමට තමාට නතු කර ගැනීමට වැඩ කරාන්ට ඒ සඳහා ඔබ සියලු දෙනාටමත් යම් තරමකට හරි මේ කාරණා ටික උදව්පකාරයක් වුණා නම් ඒක තමයි අපේ දේශක පරමාර්ථය ධර්ම දානයේ කොටස්කාරීත්වය ලබන හැම දිනමත් මම හිතන්නේ බලාපොරොත්තු වෙන්නේ එකයි ඒ නිසා සියලු දෙනාටම මේ මඟ ගිහිල්ලා මේ මඟ ගොස් නිවි සැනසෙච්ච බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ අවබෝධ කළ නිවන් සුව අවබෝධ කර ගැනීමට ඒකායන මාර්ගය වූ මේ මඟට අවතීර්ණ වීමට අවශ්‍ය කරන කුසල ඡන්දය ධර්ම ඡන්දය භාවනා ඡන්දය වැඩි දියුණු වේවායි මෛත්‍රී කරමින් අද ධර්මානුශාසනාවේ સમાප්තිය සනිටුහන් කරනවා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 සාදු සාදු සාදු සදහවතුනි ඔබ සවන් දුන් එම ධර්මාම් ශාස්ත්‍රාව පැවැත් වූ දේශකයාණන් වහන්සේ මේරිගම බෝතලේ ඉහළගම කිනිතුලාගල ආරණ්‍ය සේනාසනාධිපති ත්‍රිපිටකාචාර්ය රාජකීය පඬිත පූජ්‍යපාද සල්ගමුවේ සුධීරානන්ද ස්වාමින්ත්‍රයන්න් වහන්සේ දේශකයන්න් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු